චෛත්‍ය එලි කිරීමේ අනුසස් බුදුරදුන් කල විසූ මහරහතන් වහන්සේලාගෙන් කෙනෙකු වන පහංකර තෙරුන් වහන්සේ අතීතයේ එක් කල්පයක මිනිස් ලොව ඉපිද වන කාර්මිකයෙක් වූහ. දිනක් ඒ වන කාර්මිකයා වනයේහි ඇවිදිනුයේ කිසිවෙකුට ලංවිය නොහෙන තරමට වලින් වැසුණු චෛත්‍යයක් දුටුවේය. එය පදුමුත්තර බුදුරදුන්ගේ චෛත්‍යයකි. එය දැක වනකාර්මිකයා චෛත්‍ය කෙරෙහි ගරුසිත උපදවා බුදුගුණ දන්නා වූ මාහට මේ චෛත්‍ය එළිනකොට අනිත් කටයුත්තක යෙදීම නුසුදුසු යයි සිතා තමා ගිය කාර්ය නවතා අකුල් කපා ගස්වැල් කපා ඉවත් කොට සෑය අවට තන ඉවත් කොට බිම පිරිසිදු කොට අට තැනක හිඳ චෛත්‍ය වැඳ නික්ම ගියේය. ඔහු ඒ පිනෙන් මරණින් පසු තවතිසා දෙව්ලොව උපන්නේය. ඔහුට එහි සැට යොදුන් උස තිස් යොදුන් පළල රන් විමනක් පහළ විය. ඔහු කල්ප ලක්ෂයක් ඒ පිනෙන් දෙව් මිනිස් ලොව දෙගතියෙහි අනේකාකාරයෙන් සැපවිඳ අන්තිමවර මිනිස් ලොව ඉපද අප බුදු සස්නෙහි පැවිදිව සව් කෙලෙසුන් නසා රහත් විය පහංකර යනු ඒ රහතන් වහන්සේගේ නම විය උන්වහන්සේ විසින් ඒ පිනෙන් අතීතේලත් ඵල මෙසේ ප්‍රකාශ කර තිබේ කුට්ටං ගණ්ඩෝ කිලාසෝව අපමාරෝ විතච්චිකා දද්දු කච්චුව මේ නත්ති සෝදනාය ඉදං පලං කුෂ්ඨ gadu සුදු කබර අපස්මාර අතුල් පතුල් පැලීමේ රෝගය දද ඇඟ කැසීමද යන මේ රෝග මට නැත මෙය චෛත්‍ය එලි කිරීමේ ඵලයයි අඤ්ඤම්පි මේ අච්චරියං බුද්ධෝ තූපස්ස සෝදනේ නාපි ජානාමි මේ කායේ ජාතං පිලක බින්දුකං බුද්ධ ස්තූපය පිරිසිදු කිරීමෙහි තවස් ආශ්චර්යයක් නම් මගේ කයෙහි ලප කැලල් හටගත් බවක් නොදනිමි අඤ්ඤම්පි මේ අච්චරියං බුද්ධ තූපම් හිසෝදිතේ द्वे भवे සංසරාමි දේවත්තේ අතමානුසේ බුද්ධ ස්තූපේ පිරිසිදු කිරීමෙහි තවත් ආශ්චර්යයක් නම් මම දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහිම සැරිසරමි අඤ්ඤම්පි මේ අච්චරියං බුද්ධ තූපම් හි සෝදිතේ සුවන්න වන්නා සබ්බත් සප්පහාසෝ බවා මහං බුද්ධ ස්තූපය පිරිසිදු කිරීමෙහි තවත් ආශ්චර්යයක් නම් මම සෑම භවයකම රන්වන් ශරීර ඇත්තෙමි ප්‍රභාවත් වෙමි අඤ්ඤම්පි මේ අච්චරියං බුද්ධ තූපම් හිසෝදිතේ අමනාපං විවජ්ජති මනාපං උපතිට්ඨති බුද්ධ ස්තූපේ පිරිසිදු කිරීමේ අනිකදු ආශ්චර්යයක් නම් අමනාප අප්‍රිය දෑ මා කෙරෙන් බැහැර වෙයි. ප්‍රිය මනාප දෑ මා කරා එළඹෙයි. අඤ්ඤම්පි මේ අච්චරියං බුද්ධතු පම්හිසෝදිතේ විසුද්ධං හෝති මේ චිත්තං ඒකග්ගං සුසමාහිතං බුද්ධ ස්තූපේ පිරිසිදු කිරීමේ අනිකෙදු ආශ්චර්යයක් නම් මාගේ සිත පිරිසිදු වෙයි එකඟ වෙයි මනවින් සංසිඳුනේ වෙයි අඤ්ඤම්පි මේ අච්චරියං බුද්ධ තූපම් හිසෝදිතේ ඒකාසනේ නිසීදිත්වා අරහත්ත මපාපුනි බුද්ධ ස්තූපේ පිරිසිදු කිරීමේ අනෙකදු ආශ්චර්යයක් නම් මම ඒකාසනයෙහි හිඳ අරහත්වයට පැමිණීමි මේ ගාතාවන් දක්වන්නේ භාවනාවට හිඳගත් පළමුවන වාරයේදීම සියලු කෙලෙසුන් නසා රහත් වූ බවය. සත සහස්සිතෝ කප්පේ යං කම්ම මකරින් තදා දුග්ගතින්නා බිජානාමි සෝදනායන් ඉදම් පලං පහං කරත් තේරා ප්‍රදානේනි ප්‍රතිසංස්කරණයේ අනුසස් අලුත් දාගැබක් ප්‍රතිමා මන්දිරයක්, දහම් හලක්, සංඝා වාසයක් කිරීම බොහෝ වියදම් කළ යුතු වෙහෙසිය යුතු කාර්යකි. දැනට ඇත්තා වූ ඒ පුණ්‍ය භූමීන් විනාශ වන්නට නොදී ආරක්ෂා කර ගැනීම බෞද්ධයන්ගේ යුතුයකමකි. එය සෑම දිනාටම අයත් වැඩකි. එබැවින් වන්දනාවට යන බෞද්ධයන් ඒ පුණ්‍ය ස්ථාන නැවත නැවත ප්‍රතිසංස්කරණය කොට ආරක්ෂා කිරීමටද උත්සාහවත් විය යුතුය. චෛත්‍ය ආදී සංස්කරණය කිරීම මහඟු පිනකි. මේන් සිව් 90 කල්පයේහි සිද්ධාර්ථ තථාගතයන් වහන්සේගේ චෛත්‍යයේහි පැලී තිබූ තැන් බදාමලා සංස්කරණය කළ සදහැවතෙක් ඒ පිනෙන් සිව් අනුකල්පයක් දෙව් මිනිස් සැපවිඳ අප බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පැවදිව සියලු කෙලෙසුන් නසා රහත්ව සංසාරය කෙලවර කළේය. බදාම පිඩක් ලෑමේ පිනෙන් සම්පත් ලද බැවින් උන්වහන්සේ සුදා පින්ඩිය යන නමින්ද හඳුන්වන ලදහ. තවද මෙයින් දෙ අනුවන කපෙහි බුදු වූ පුස්ස බුදුරදුන්ගේ චෛත්‍යය මහා වනයේහි ඇතුන් විසින් paludu කරන ලදුව ගස් වැවි ජරාපත් වී තිබින එක්සත් හැවතෙක් ඒ චෛත්‍යයේහි කැඩුම් බිඳුම් වලට බදාමගා ප්‍රතිසංස්කරණය කළේය ඒ පිනෙන් ඒ සදහැවතාද දෙඅණු කපක් මුළුල්ලෙහිම අපමණ දෙව් මිනිස් සැපවිඳ අප බුද්ධ ශාසනයේ පැවිදිව රහත්ව දුක් කෙලවර කළේය. ඒ රහතන් වහන්සේ ඛණ්ඩ පුල්ලියතේර යන නමින් හඳුන්වන ලදහ. උන්වහන්සේගේ ප්‍රකාශනයක් මෙසේය. ද්වේ නෞතේ ඊතෝ කප්පේ යං කම්ම කරින් තදා දුග්ගතින් නාබිජානාමි සුදා පින්ඩස් සිදං පලං අපදාන පාලියෙනි